ඊළඟට ආනන්ද මාහිම්කන්ද මහත්මයා සෝනා තෙරුවන් සරණයි. සෝනා දැන් අර ඔබ වහන්සේ ඉස්සලාර විවරණ දීම ගැන කතා කරානේ. මේ එතෙන් එන කරුණු 8ක් විතර. එතෙන් මට මට ප්‍රශ්නයක් ආව සෝනා දැන් අපි අර අපේ ජෝතිපාල මහානවකයාගේ කාලේ බෝසත්ත්වයන් වහන්සේ අර අච්චර ඉතින් විවරණ ලබාගෙන මෙහෙම ධර්මයේ ප්‍රගුණ කරලත් ඇවිල්ලත් අපේ ඒ බුදුරජාණන් වහන්සේ ගාවට එක්කගෙන යන්න හදනකොට <laughs> ගටිකාර තරුණයා ඒකට විරුද්ධ වුණා. ඒක පොඩි ගැළපෙන්න දෙකක් තියෙනවා සන්නස. ඒකට දැන් ඒක එන්නේ ඇත්තටම දැන් එතනදී හරීම වැදගත් දෙයක් එතන තියෙනවා. දැන් ගටිකාර දන්නවා මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා කියලා. ජෝතිපාල දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ වෙලා කියලා. දැන් තමන්ගේ යාළුවා තමයි මේ කියන්නේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්නවා අපි යම් බලන්න දැන් දැන් ජෝතිපාල මානවකයා දැන් මෙයා මේ බුදුබව ප්‍රාර්ථනා කරගෙන සංසාරේ දීර්ඝ කාලයක් මේ බරපතල කාර්යෙහි යෙදෙන කෙනෙක් ගටිකාර වගේ නෙමෙයි. ඒ නිසා මෙයාට අත්දැකීමක් තියෙනවා මේ බුදු වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි කියන එක. ඒ තමන්ගේ අත්දැකීම පාදක කරගෙන තමයි කියන්නේ බුදු බුදු කිව්වට හැමෝම බුදු වෙන්න හැමෝම බුදු වෙලා නැහැ. ඔය කේස් කපපු පමණට කහරෙදි පෙරවගත්තු පමණට හැමෝම බුදු වෙලා නැහැ. ඒ නිසා ටිකක් ਵਿਚාරපූර්වකව ලෝකෙ දිහා බලන්න. දැන් අපි වුණත් එහෙමනේ යම් යමක් පිළිබඳව අපට ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා නම් අනිත් අය කිව්ව පමණට අපි දේවල් පිළිගන්න ලෑස්ති නැහැනේ. එතකොට ඒ නිසා ඇත්තටම ජෝතිපාල මානවකයා තුල මතුවෙන්නේ ඒ තමන්ගේ ස්ව අත්දැකීම් නිසා ඇතිවෙච්ච යම්කිසි අභිමානයක් ස්ථාවරයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම කියලා ඒ වචන ටික පිටකලේ හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් එහෙම නැත්නම් හැබැයි බුදු කෙනෙක් ඉලක්ක කරගෙන තමයි මේ ටික නිකුත්ුනේ. ඒක ජෝතිපාල මානවකයා දන්නේ නැහැ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකයි අපි අර පෙර පෙර සතියේත් කතා කළේ දැන් තමන්ගේ දරුවා පුංචි කාලේම දාලා ගිහිල්ලා තාත්තා පස්සේ කාලෙක ඇවිදින් හොරු රැලක් එක ගෙටපයින්කොට තාත්තා දන්නේ නැහැ දරුවා කියලා දරුවා දන්නේ නැහැ තාත්තා කියලා හැබැයි ගහලා තාත්තා මැරුණොත් ජීවිත කාලෙම දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ආනන්තරේ පාප කර්මයක්. එතකොට තාත්තා කියලා දන්නේ නැහැනේ. දන්නේ නැති වුණාට නිදහසට කාරණයක් නැහැ. ඒක ඉලක්ක උනේ තාත්තට. ඒතර සතෙක් බව දැනගෙන තියෙනවා වදක චේතනාව ඇති වෙලා තියෙනවා උපක්‍රම කරලා තියෙනවා ඝාතනය වෙලා තියෙනවා ඒතර මේ ටික ඔක්කොම සම්පූර්ණ වුණා නම් ඒක ඒක ක්‍රියාත්මක වුණේ අර තාත්තා කියන මූලයට ඒක දන්නවද නැද්ද කියන එක අදාළ නැහැ දැන් පොඩි දරුවෙක් ගිහිල්ලා ගිනි දැල්ලක් ඇල්ලුවොත් මේක ලස්සනට අල්ලනවා වෙන්න පුළුවන් අල්ලන්නේ මොන අදහසින් වුණත් ඇල්ලුවා නම් පිච්චෙන. ඒතර දරුවා දන්නේ නැහැ මේක පිච්චෙනවයි කියලා. පිච්චෙනවා කියලා දන්නේ නැති වුණාට ඒ හේතුව ගොඩනැගුණා නම් ඒකට අදාළ ඵලය ගොඩනැගෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් එතන වෙන්නේ බෝසතාණන් වහන්සේ Taman දීර්ඝ කාලයක් සසරේ අත්දකපු කාරණේ. ඒ කියන්නේ මේ බුද්ධත්වයේ කියන එකට දැන් දීර්ඝ කාලයක් වාප් ප්‍රනිධාන මනෝ ප්‍රනිධාන පුරලා ඊට පස්සේ විවරණ අරගෙන ඒ විවරණ ගත්තට පස්සෙත් මේ නොයෙකුත් දුක් විඳින්මින් අනුන් වෙනුවෙන් මේ කරන කැපකිරීම ඉතින් ඒ ඒ ඒ භවයේ වෙනකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමය වෙනකොට දැන් මේ අන්තිම අවස්ථාව. ඉතින් මෙතරක් තමන් සසරේ විඳපු පීඩාව තමන් දන්නවනේ. ඒ නිසා මේ යාළුවා මේ තව කෙනෙක් බුදු වෙලා ඉන්නවා කිව්ව පමණට පිළිගන්න ලැස්ති වෙන්නේ ඉතින් නමුත් අර අර ගහපු පාර වැදුනේ තාත්තට වගේ මෙතන ඒ කටින් නිකුත් කරපු වචන ටික ඉලක්ක වුණේ අර හැබැයි බුදු කෙනෙක්. ඒ නිසා ඒක අකුසල කර්ම විපාකයක් හැටියට විපාකත්වයටපත් මතුව. එහෙමයි සවස් පැහැදිලි. ගොඩක් දිනක හම්බෙන්නේ. හරහා.